කැලයක් මොටද කැලයේ අලියෙක් නැත්නම් අලියෙක් මොටද අලියට ගජමුතු නැත්නම් මිනිහෙක් මොටද මිනිහට ඔලුවක් නැත්නම් ඔලුවක් මොටද ඔලුවේ මොලයක් නැත්නම් සුපින්වතුනි අදත් අරඹන්නට අපට අවසරයි ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන වැඩසටහන ආරම්භයේදීම අද දවසත් ඔබට යහපතක්ම වේවා සුබ වේවා කියන ප්‍රාර්ථනෙන් ආයුබෝවන් කියා ප්‍රාර්ථනා කරනවා. ඊ타මත්ම ගෞරවයෙන් සදහම් අසුනට අදත් වැඩම කරන්නට යෙදුණු අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගන්නටයි මීළඟට අප નિયમિતව තිබෙන්නේ අපේ හම්දුරුවන් වහන්සේ අදත් මෙලෙසට වැඩම කළා මේ වන විට සියස මාධ්‍ය ජාලයේ සුගත පද විවරණ වැඩසටහනට නුහුරු නුපුරුදු අමුතු ආගන්තුක නොවන තරමටම ඔබට මට අපට දැකපුරුදු දැනපුරුදු හුරුපුරුදු අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනී සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ හම්දුරුවනේ ඔබ වහන්සේ විතාමත්ම ගරුසිතින් අද දවසෙත් වැඩසටහනට මැදිරි පරිස්ත්‍රයට මෙලෙසින් පිළිගන්නවා පින්වතනි ඔබ හොඳාකාරවම දන්නවා. හොඳ හැටි, හරි හැටි දන්නවා. අපි බොහෝ කාලයක් පුරාවට සුගත පද විවරණ මේ වැඩසටහන ඔස්සේ කතා කළේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමින්වයන් වහන්සේ අපේ මහාචාර්ය ස්වාමින් වහන්සේ රචිත මේ පොතේ තිබුණු කොටස් වග. දේශය කියන කාරණාව අපි හරි අපූර්වට මනාවට කොටසින් කොටස පෙලින් පෙලට කතා කළා. අදත් පුරා හෝරාවක් ඒ ද්වේෂය කියන කාරණාව වංචක ධර්මවලට හසුවන්නට පුළුවන් සූක්ෂම තැන් ස්පර්ශ කරන්නට අප සූදානම් වෙනවා. හම්දුරුවනේ අද අපේ වැඩසටහන ඇරඹෙන්නේම අල්පේච්ඡතා වේශෙන් වංචක ද්වේෂය කියන කාරණාව ගුරු කොටගෙන මුල් කොටගෙන මම කැමති අපේ හම්දුරුවනි අල්පේච්ඡතා වේශයෙන් වංචක දේශය කියන කාරණාව දහමේ විස්තර කෙරෙන අන්දම සහ සරලව අපිට නිදසුන් සහිතව පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න. අත්තරවන් සරණයි හැම දිනාටම ශාන් මහත්තයා දැන් අල්පේච්ඡතාවය කියලා කියන්නේ විශේෂයෙන් නිවන් දකින්න යන කෙනෙක් තුල තිබිය යුතු තාම උසස් ගුණයක්. අප්පිච්ච කිව්වහම අල්පේච්ඡතාවය කිව්වහම අඩු බලාපොරොත්තු ඇති බව. ඒ කියන්නේ ගොඩාක් දේවල් අපේක්ෂා කරන්නේ උගාක් සංකීර්ණ බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. තමන්ට ඊටාම සරල විදිහේ ජීවිතයක් පවත්වාගෙන යන්නට අඩු බලාපොරොත්තු ඇතුව යන ගමනක්. ඉහියෙකුට හෝ පැවිද්දෙකුට නිවන් දකින්නට අපේක්ෂා කරනවා නම් අවශ්‍යයෙන්ම පුහුණු කරගත යුතු ගුණයක්. එතකොට ශාන් මහත්තයාට මතක ඇති අපි ලෝභය පිළිබඳව කතා කරනකොටත් අල්පේච්ඡතාවයසෙන් මතුවෙන ලෝභය පිළිබඳව කතා කළා. දැන් මේ द्वේෂයත් අල්පේච්ඡතාවයසෙන් මතුවෙන්නට පුළුවන් කියන බවයි රේරුකාණේ මහානායක හඳුරෝ මෙහිදී විග්‍රහ කරන්නේ. එතකොට එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා තමාට උපකාර කරන කෙනෙකු සම්බන්ධයෙන් හටගන්නා ද්වේෂය සමහර විට අල්පේච්ඡතාවේශයෙන් පහළවන්නේ. එයින් වංචිත තැනැත්තේ මාහට අනුන්ගෙන් කිසිවක් උවමනා නැත. මට පුළුවන් සැටියකින් මගේ වැඩ කරගනිමි. අනුන්ගෙන් ලැබෙන උපකාරය ප්‍රතික්ෂේප කරන්නේය. තමාට කරන උපකාරය නොපිළිගනුයේ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝධයකින් දැයි ඔහුගෙන් ඇසුවහොත් ඔවුන් කියනුයේ මාගේ ක්‍රෝධයක් නම් නැත. නමුත් මට කාගේවත් කිසිවක් ඕනෑ නැතයයි කියාය. එසේ කියනුයේ අල්පේච්ඡතා රූපයෙන් සිටින ද්වේෂය ඔහුට ද්වේෂයේ සැටියට නොපෙනෙන බැවිනි. මාපියන්ගේ උපකාරයෙන් කටයුතු කරන්නා වූ දරුවන් කෙරෙහිද ගුරුවරයන්ගේ ආධාර ලබන ශිෂ්‍යයන් කෙරෙහිද ගිහියන්ගෙන් ආධාර ලබන පැවිද්දන් කෙරෙහිද මේ අල්පේච්ඡතා ප්‍රතිරූපක ද්වේෂය බොහෝ සෙයින් ඇතිවේ. දැන් සෙහන් මහත්තයා මේක කියනකොට පුංචි කාලේ මට වෙච්ච සිද්ධියක් මතක් වුණා. අපේ පවුලේ අපි 9 දෙනෙක් මම තමයි බාලම මමයි මට වැඩිමහල් අයියයි අපි දෙන්න අවුරුද්දක පරතරයක් තමයි තියෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉතින් හැමතිස්සෙම ඒ අයියයි මමයි තමයි නිතරම ඉතින් දබර කරගන්නේ හැම දෙයකටම. ඉතින් කුඩා කාලේ පුරුද්දක් තිබුණා මේ අපි නිදාගන්න ගියන් පස්සේ අම්මව අම්මට තුරුල් වෙලා තමයි නිදාගන්නේ. ඉතින් අයියටත් ඕන අම්මා තුරුල් කරගෙන නිදාගන්න. ඉතින් නිදාගන්න ගියන් පස්සේ හැමතිස්සෙම දැන් අපි දෙන්න රණ්ඩු වෙනවා. දැන් අම්මව මං ඉන්න පැත්තට හරව ගන්න මම දඟලනවා. අයියාගේ පැත්තට හරව ගන්න අයියා දඟලනවා. ඊට පස්සේ මම සමහරලාට අම්මගේ ඇඟට උඩින් මං අතක් දාගෙන මදිනා කකුලකුත් දා ගන්නවා. තව මොකද දැන් මගේ කරගන්න ඉන්නවා. මගේ කරගන්න වැඩි අයිතියක්. එතකොට තෙන් අයියත් ඔහොම දාන. දැන් <laughs> අම්මට නිදා ගන්න නැහැ. දැන් ඔහොම වෙනකොට දවසක් අම්මා මේ කෑ ගැහුවා මේ මොන කරච්චලයක්ද මට නිදා ගන්න නැහැ. මේ දෙන්නම බිමට බහලා නිදා ගන්න කියලා වල අපි දෙන්නම දැම්මා බිමට. ඊට පස්සේ මේ ඊට පස්සේ පැදුර එලාගෙන නිදාගත්තා. එදා එදා මම කල්පනා කළා ආයන්නේ මං අම්මා ළඟට. මට ඕනේ නැහැ. පැන්නුවනේ දැන්. ඔව් පැන්නුවනේ. ආයේ පැන්නුවට පස්සේ ආයේ මට කොහොමවත් අම්මා ඕනේ නැහැ කියලා වල්ලා එදයින් පස්සේ මං අම්මව තුරුල් කරගෙන නිදාගන්න යන්න හිතුවේ නැහැ. ඉතින් මේ මට දැන් මේක කියනකොට මතක් වුණේ ඉතින් තනිකර මේ දේශ සහගත සිතින් දැන් මට හිතුනේ නෑ මට එහෙම අම්මගේ ආදරය ඕනෙත් නෑ මොකක්වත් ඕනේ නෑ මම පැත්ත කරලා මම තනියෙන් නිදා ගන්නවා කියලා තමයි. ඒතර ඔබ හන්දේ ඉතින් කමෙන්ට් නෑ උන්න අයියා අයියා හිටපු දෙන් අම්මලාගේ. ඔව් ඕන එකක් කරගත්තොත් මට ගැටලුවක් නෑ. මං සම්පූර්ණයෙන්ම අතහැරලා මං තනියෙන් නිදා ගන්නවා කියලා හිතුවේ. ඉතින් ඒකෙන් අම්මටත් පහසුවක් ආවා. ඉතින් <laughs> මටත් ස්වාධීනව <laughs> ජීවිතේ ගොඩනගා ගන්න ඒකෙන් යම්කිසි සහායක් ලැබෙන්න ලැබුණා. නමුත් දැන් මේ මේ කියවනකොට තමයි තේරෙන්නේ. එතකොට එතනදී ඒ අත්හැරීම අපි කරන්නේ ද්වේෂ සහගතව. එතකොට දැන් මේක වැඩිහිටි වයසටපත් වුනහම වුණත් අපට නොදැනුවත්ව අපි අතින් ওই ප්‍රතික්‍රියාව මතුවෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට සමහර දේවල් අපි හිතවත් අයගෙන් කරගන්න බැරි වෙනකොට ඒ අපි ඇලුම් කරන ආදරය කරන හිතවත්ව ජීවත් වෙන අයගෙන් අයත් එක්කලා යම්කිසි ගැටුමක් නිර්මාණය වුණාම ඊට පස්සේ අපි කල්පනා කරනවා එයාගෙන් උදව් ඕනෙත් නැහැ එයාගෙන් හොඳක් ඕනෙත් නැහැ ඒ නෑදෑකම් ඕනෙත් නෑ මොකක්වත් ඕනේ නෑ. අර හඳුනේ සමහරලාට කියන්නේ මලගමටවත් ඕනේ නෑ කියලා. මලගමටවත් ඕනේ. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. ඒ අපි ඉතින් මේ නිකන් කවුරුවත් මත යැපෙන්න ඕනේ. එයි අපිට ස්වාධීනව ජීවත් වෙන්න බැරි. අපිට තනියෙන් අපේ වැඩ කරගන්න බැරියයි. ඒතකොට එහෙම ලොකු ධෛර්යයක්ත් එනවා ඒවත් එක්කලා. ඉතින් දැන් මොන පදනමක් මත හරි අනු නිකන් පරගැති වෙන්නේ නැතිව අපි ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ කිරීම හොඳයි. හැබැයි දැන් මේ කතා කරන්නේ ඒකට මූලික වෙන්නේ ද්වේෂය එතකොට අපි හොඳ මානසිකත්වයකින් නෙමෙයි එතන කටයුතු කරන්නේ. ඉතින් දැන් අපි මේ කතා කරන්නේ ධර්මකාරණ අපට විමුක්ති මගට බාධා වෙන කරුණනේ මේ කතා කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයේ මේ වංචක ධර්ම කියන ඒවා මේවා මේ තඹයකටවත් ගණන් ගන්න නැත්තර ඒ කියන්නේ එහෙම ඒවා තියද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. හම්දුනේ නිකන්වත් ඒ පිළිබඳව ඒ හැංගිලා තියෙන කරුණු හොයන්නේ නැහැ. කතාබහක් නැහැනේ. ඒ මොකද ඒගොල්ලන්ට ඒවා එච්චර අදාළ නැහැ. මොකද මේ අර කිරිමව ඇඳගෙන ඉන්න ඇඳුමේ පවිත්‍රතාවයක් හොයන්නේ නැතුවා වගේ කඩමාල්ලක අපි පිරිසුදු තැන් හොයන්නේ නැතුවා වගේ ඒ තියෙන හැටියට දේවල් තියෙන්න අරිනවා මිසක් ඊට වඩා සුවිශේෂ දෙයක් අපි අපේක්ෂා කරන්නේ. හැබැයි අපිට නිවන් මාර්ගට යනකොට අපි මේ අපේ සිත පිරිසිදු කරමින් කරමින් යන ගමනකදී අපට අර පුංචි පුංචි තැන් පවා වැදගත් වෙනවා අපේ සිත කිලිටි වෙන තැන්. ඉතින් ඒ නිසා කෙනෙකුගේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, පෞරුෂ වර්ධනයට, එහෙම නැත්නම් ස්වාධීන පැවැත්මට අර විදිහට දේවල් බැහැර කිරීම ප්‍රතික්ෂේප කිරීම යම් ප්‍රමාණයකට උදව්වක් වුණාට එතන මනෝභාවයේ තියෙන වැරදි තැනක නම් ඒක විමුක්ති මගට බාධාවක් වෙනවා. ඉතින් ඒකයි මම අපේ ජීවිතය අත්දැකීමම පැහැදිලි කළේ. දැන් අම්මත් එක්ක ගැටිලා හරි හැපිලා හරි ඒ අම්මා බදාගෙන අම්මා තුරුල් කරගෙන නිදාගන්න එකෙන් මම අයින් වුණාට පස්සේ මට ඒක හරි ස්වාධීනව මගේ ජීවිතේ ගොඩනගෙන්නට ඒක උදව්වක් වුණා. ඉතින් ඒ නිසා වෙන්නට ඇති සමහර වෙලාවට මම අවුරුදු 14න් පැවිදි වුණේ. එතකොට මහාන වෙන්න ආවයි කියලා මට gederin ඈත් වෙලා පන්සලට ආවයි කියලා මට කිසිම චිත්ත පීඩාවක්වත් අර සංකාවක් කියන එක සංකාවක් මොකක්වත් ඇති වුණේ නැහැ. අම්මා ළඟ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ. තාත්තා ළඟ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ. ගෙදර ඉන්න නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ. ආයෙ ගෙදර යන්න ඕනේ කියලා හිතුණෙත් නැහැ. මොකක්වත් නැහැ. ආවාමම එහෙම නැවතිලා එහෙම වාන වුණා. ඉතින් මං හිතන්නේ දැන් අම්මා ඒ කෑ ගහලා හරි අපිව සැර කරලා හරි බිමට දාලා තනියෙන් නිදා ගන්න කියලා සලස්සලා ඉතින් එහෙම කරපු එකේ ඒක අම්මා මොන අදහසින් වශයෙන් කරාද දන්නේ නැහැ. සමහරට අම්මට තරහ ගිහිල්ලා එහෙම කළාද දන්නේ නැහැ. එහෙම නැත්නම් අපිව ස්වාධීන කරන්න හිතාගෙන හොඳට හිතාමතාම කළාද දන්නේ නැහැ. ඉතින් අපේ අම්මගේ චරිතය අධ්‍යයනය කරනකොට දැන් අපිට හිතෙනවා ඒවා ඇත්තටම හිතාමතාම කරන්න ඇති. මොකද දරුවෝ නව දෙනෙක් හදලා ඒ අත්දැකීම් අම්මට තියෙනවනේ. ඉතින් දරුවෝ හැමතිස්සෙම අම්මගේ ඇඟේ එල්ලිලා නිකන් පරපෝෂිතව වෙන්න ගියාම ඒගොල්ලන්ට ස්වාධීන පැවැත්මක් නැහැනේ. ඉතින් ඒ නිසා විය යුතුයි අම්මා ඒ විදිහට කටයුතු කරන්න. අපි හඳුන්නේ අම්මා කෙනෙක් නිතරම හිතනවා තමන්ගේ මරණයෙන් පස්සේ දරුවෝ නැත්තම් අසරණ වෙයි කියලා. නෝනේ ඉතින් ඒ අතින් ශහන් මහත්තයා අපේ අම්මා ගැන මං හරියට අගය කරනවා. මම නිතර කතා කරනවා. උංගා අපේ අම්මා එච්චර දැනුගත් කෙනෙක් නෙමෙයි. අම්මට අස්සම් කරන්නවත් තරම් අකුරු දන්නේ නැහැ. ඒකටත් ඇඟිලි සලකුණ විතරයි තියන්නේ. ඉතින් ඒ විදිහට මේ භාෂා ශාස්ත්‍රය ගැන නිපුණත්වයක් නොතිබුණාට අපේ අම්මා දරුවෝ නවදෙනෙක් හදලා ඒගොල්ලන්ගේ ස්වෛරී පැවැත්ම තහවුරු කරපු හැටි ඊළඟට ඒගොල්ලන්ට ජීවිතයට මූණ දෙන්නට අභියෝග වලට මුහුණ දෙන්නට දරා ගන්නට ඒවා පුරුදු පුහුණු කරපු හැටි දැන් අවුරුදු 14 වෙනකොට මම පිරිමි ළමයෙක් හැටියට මට ගෙදර දොරේ උයන පිහන හැම දෙයක්මත් කරන්න පුළුවන් එතකොට කුඹුරු කොටන්නද, ගොයන් හිටවන්නද, හරකුන් ගැට ගහන්නද, තනකොළ කපන්නද, ඒ හැම දෙයක්මත් පුළුවන්. එතකොට මිරිස් සමරන්නද, කෑම උයන්නද, සමහර දවස්වලට උදේ පාන්දර මම නැගිටලා අම්මත් එක්කලා උයලා පිහලා ගෙදර ඉන්න සියලු දෙනාට කෑම බෙදලා වලනුත් හොදලා දාලා මං ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඔය අවුරුදු 14 වෙනකොට. ඉතින් ඒ විදිහට අපිව ස්වාධීනව ශක්තිමත්ව දෙපයින් නැගී හිටින්න අපේ මව්පිය පුහුණු කරපු නිසා තමයි අපිට පැවිදි වෙලත් නිකන් පරපෝෂිත වෙන්නේ නැතුව තැනට අවශ්‍ය විදිහට අවශ්‍ය වැඩ කටයුතු දුවලා පැනලා කරලා හැමෝගෙම හිත දිනාගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. නේද අපි හිතන්නේ ලොකු පිංකම් එහෙම දැවැන්ත පිංකම් එහෙම ඔබ වහන්සේ ලෑස්ති කරන කිසි කලබලයක් නැහැ ඔබ වහන්සේ ළඟ. <laughs> ඒ පොඩි කාලේ තමයි ලැබිච්ච පුරුද්ද. පොඩි කාලේ ඉඳලා ඒ ලැබිච්ච අත්දැකීම. ඊට පස්සේ පැවිදි වුණාට පස්සෙත් අපිට ගොඩක් ඒ වගේ අත්දැකීම් ලැබුණා. ඉතින් ඒවෙන් තමයි කෙනෙක් ජීවන අභියෝග වලට මුහුණ දෙන්නට දරා ගන්නට පුහුණු වෙන්නේ. ඉතින් නමුත් දැන් මේ කියන විදිහට අපි හුඟක් වෙලාවට ඒ අවස්ථාවල ද්වේෂයෙන් වෙන්න පුළුවන් කටයුතු කරලා තියෙන්නේ. පසු කාලීනව ඒවා අපේ અભිවෘද්ධියට හේතු වෙලා තියෙනවා. ඒතකොට නමුත් ඒ වෙලාවේ අර මම කැමති විදිහට කටයුතු කරන්න නැති වෙනකොට හැමතිස්සෙම අපේ මනසේ ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ ගැටුමත් එක්කලා තමයි ඕන මට අවශ්‍ය නැහැ මං තනියෙන් මගේ වැඩ කරගන්නවා කියන තීරණයට එන්නේ. නමුත් දැන් නිවන් මඟ අපි යනකොට විමුක්ති මඟ ගැන අපි සැලකිලිමත් වෙනකොට අපේ මනස ගැන අපි සැලකිලිමත් වෙනකොට මේ කාරණා වැදගත් වෙනවා භෞතික වශයෙන් යම් ශක්තියක් ගොඩනගා ගන්න අපට ඒවා සහාය වුණාට මානසික වශයෙන් අපි කොතනද ඉන්නේ කියන එක පැහැදිලි කරගැනීම. ඉතින් ඒ නිසා තමයි නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරන්නේ මේ අල්පේච්ඡතා වේශයෙන් අර විදිහට තමන් ඇලුම් කරන ආදරණීය පුද්ගලයන් සමග තමන් මෙතෙක්කල් මිත්‍ර සම්බන්ධතා පවත්වපු අයත් එක්කලා ද්වේෂ සහගත බවක් ඇති වුණොත් ගැටුමක් ඇති වුණොත් ඊට පස්සේ ඒක අල්පේච්ඡතාවය. හම්දුනේ නේද මට ඔබ වහන්සේ කාරණා පැහැදිලි කරනකොට මට මතක් වුණේ මේ බොහෝ සමාජය තුළ මේ අද වෙනකොට දික්කසාද නඩු වැඩිවීමක් තියෙනවා. මේ මේ ඛේදවාචකයක් හම්දුනේ මේ කාරණේ නේද? එතකොට එතන අර මේ නෛෂ්කාම්‍යතා ස්වභාවය ඇති වෙන්නටත් පුළුවන්. තව සමහර වෙලාවට දුස්සීල පරිවර්ජනතාවයෙන් ඒක මතුවෙන්නටත් පුළුවන්. තව සමහරලාට අසත්පුරුෂ පරිවර්ජනතාවයෙන් ඒ කියන්නේ මේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා අසත්පුරුෂයෙක් කියලා තීරණය කළාන් පස්සේ ඒ තනත්තා වෙනත් සම්බන්ධතාවක් පවත්වන දුස්සීලයෙක් කියලා තීරණය කළාට පස්සේ මම නම් එහෙම නෑ මම පුංචි කාලේ ඉඳලා බොහොම හොඳට ජීවත් වෙන කෙනෙක් බොහොම ප්‍රතිපත්තිගරුක කෙනෙක් මේ වගේ මිනිහෙක් එක මේ වගේ කාන්තාවක් එක මට තවදුරටත් දීග කන්න බෑ කියලා ඒතකොට බොහොම සත්භාවයක් වගේ තමයි ඇය හෝ ඔහු තුල ඒ මනෝභාවයන් මතුවෙන්නේ අපි මෙහෙම මේ එහෙම සල්ලාල විදිහට ජීවත් වෙච්ච අය නෙමෙයි අපි හොඳ ආත්මගරුත්වයක් ඇතුව සදාචාර සම්පන්නව ජීවත් වුනේ මෙහෙම මිනිහෙක් එක මෙහෙම කාන්තාවක් එක මට තවදුරටත් ඉන්න බෑ කියලා. ඉතින් Tamanට දැනෙන සද්භාවයක් වගේ. නමුත් අර අසත්පුරුෂයය දුස්සීලයය කියලා තීරණය කරපු කෙනාගේ වෙන් වෙන්නට අයින් වෙන්නට ඕන කියලා Taman තීරණය කරන දේශසහගත ස්වභාවය. ඉතින් අවසානයේ කොහොම හරි අර සමාජය තුල අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වෙන්නට තියෙන ඉඩකඩ නැති වෙනවා විතරක් නෙමෙයි පෞද්ගලිකව තමන් මානසිකව පරිහානියටපත් වෙනවා. මනුෂ්‍ය ඔබට මට අපට ජීවිතයක් ලැබෙන්නේ විඳින්න මිසක් විඳවන්නට නෙවෙයි. ඒ නිසා සසර කෙටි කරගන්න ගමනකට යන්නට සිතාගෙන සසර දිගු වෙන වැඩනම් අප කරන්නේ ඒ පිළිබඳව එක්වරක් නොවේ දහස්වරක් සිටිය යුතු බවට අපේ හම්දුරන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් අපට අවසර දෙන්න කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේ ඔබත් එක්ක කතා කරන්න අපි සූදානම්. විරාමයෙන් අනතුරුව යලිත් ඔබ සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින්. හම්දුරුවනේ ඊළඟ කොටසට කතා කරන්න එනකොට මට කවියක් මතක් වුණා. මුහුදේ වතුර මහගංගාවට වැඩිය බොන්නට බැරිය ඒ වතුරේ ලුණු වැඩිය. වචන ගොඩක් එක්කුණු විට රස නැතිය. නියම තැනට එක වචනෙත් මදි නැතිය. ඉතින් ලියවුණු මේ කවියත් එක්ක මේ කතාව මට වඩා හොඳට ගලපන්නට අපේ හාමුදුරන් වහන්සේට පුළුවන් දහම් කරුණුත් එක්ක. හාමුදුරනේ මිතබහනිතා වේශෙන් වංචක දේශය කියන කාරණාවයි පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ. ඔව් සහන් මහත්තයා මේකත් බහුලව සමාජයේ අහන්න දකින්න තියෙන කාරණයක්. ඒ කියන්නේ සහන් මහත්තයාත් අහලා ඇති හුඟක් දෙනා කියනවා දැන් මොකද ඒගොල්ලොත් එක කතා බහක් නැද නෑ තරහක් නෑ නමුත් මං කතා කරන්නේ අසත්පුරුෂෝ කියලා දැනගත්තාම ඒ අතේ දුරින් ජීවත් වෙන්න ඕන. ඒ වැඩි කතා බහක් ඕනේ නැහැ. පමණට කතා කරලා අතේ දුරින් තියාගෙන අවශ්‍ය දේ කතා කරන වැඩි භජනයක් ඕනේ නැහැ. හැබැයි තරහක් නැහැ. එහෙම කියනවා. ඉතින් ඇත්තටම ඒක එහෙමනම් විශිෂ්ටයි නේද? හරි වටිනවා. ඔව් තරහකුත් නැතුව නිකන් ඕපදූප කතා කරන්න යන්නෙත් නැතුව අනවශ්‍ය දේවල් කතා කරන්න යන්නේ නැතුව අපිට අවශ්‍ය දේ විතරක් කතා කරලා ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. නමුත් ඒක කරන්නේ මොන මානසිකත්වෙන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් පුද්ගලිකව සහන් මහත්තයා අපි අසුරු කරන අයට මම නිතරම දෙන පණිවිඩයක් තමයි ඒ කියන්නේ දැන් ගිහි පැවිදි බොහෝ දෙනා අපි ඇසුරු කරනකොට ඉතින් එකපාරක් මුණ ගැහුනහම ආයෙ මුණ ගැහෙන්න ආයෙ කතා කරන්න ඇසුරු කරන්න කැමති වෙන අය හුඟක් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මම දෙන උපදේශය තමයි මාත් එක්ක මිත්‍රත්වයෙන් ඇසුරු කරනවා නම් එක දෙයක් මතක තියාගන්න. ඒ තමයි මේ උදේ හවස කතා කර කර කෑවද නිදාගත්තද කියලා අහන්න නම් වෙලාවක් නැහැ. එතකොට අපි හැමෝම වැඩත් එක්කනේ ඉන්නේ. එතකොට තමන්ගේ වැඩ, අනුන්ගේ වැඩ, සාසනික වැඩ හැම හැම දෙයක්ම එකයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් අවුරුද්දකින් හරි අවුරුදු 5කින් හරි 10කින් හරි කමන්නේ මගෙන් වැඩක් කරගන්න ඕන වුණොත් අවශ්‍යතාවයක් වුණොත් මට කතා කරා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇති වුණොත් ගැටලුවක් ඇති වුණොත් ඒ ඕන වෙලාවක කතා කරා. එහෙම අවශ්‍යතාවයක් නැතිනම් අවුරුදු 10ක් කතා කළේ නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි අමනාපයක් නැහැ. අමනාපයක් නැහැ. ඒ වගේම තමයි මගෙනුත් එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න එපා. හාමුදුරුවෝ කතා කළෙත් නැහැ. දැන් මාසෙකින් කතා කළේ නැහැ. අවුරුද්දකින් කතා මොනවා කතා කරන්නද? ඒ නිසා මටත් මොනවා හරි ඕනකමක් වුණොත් අවශ්‍යතාවයක් වුණොත් උදව්වක් ඕන වුණොත් මමත් කතා කරන්න අවුරුදු 15 වෙනවා. හම්දුරෝ ඒක කියනකොට නිකන් සාමාන්‍ය ස්වරූපයේ දැනෙනවා. ගොඩක් දායක දායකවන්ට ඔක හුරු ඇති ඔය කතාව. <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ මාත් එක්ක ඇසුරු කරන්න ඕන කියලා යෝජනා කරන හැමෝටම මම ඒ වෙලාවෙම ওই කතාව කියනවා. <laughs> මොකද නැත්තම් කල්පනා කරන දැන් ඒගොල්ලෝ අනිත් අය අසුරු කරන ස්වභාවයෙන් අපි අපෙනුත් දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඔය ඔන්න ඊයේත් අපේ ලොකුවක් අදුරකතන වශයෙන් කතා කළා. කතා කරලා කියනවා මේ හාමුදුරනේ ගොඩක් දවසකින් කතා කරන්න බැරි විට ඉතින් ගොඩක් දවසකින් කතා කරන්න බැරි වුණා කියලා ඉතින් ආයෙ මොනවද කතා කරන්නේ ඒ නිසා අවශ්‍යතා අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න. ඉතින් එහෙම නැත්තම් එහෙම කතා කරන්න ඉතින් දෙයක් නැහැ. ඒ මොකක් හරි අසනීපයක් වුණොත් එහෙම නැත්නම් ප්‍රශ්නයක් වුණොත් ඒ වුණා. ඊට පස්සේ ඊයේ හවස තව දරුවෙක් කතා කළා කාන්තාවක් දහම් පාසලේ ධර්මාචාර්ය පන්තියේදී අපෙන් ඉගෙනගත්තු කෙනෙක්. දැන් ඔය කතා කළේ අවුරුදු මං හිතන්නේ 5කට 6කට පස්සේ වෙන්න ඇති දුරකථනයෙන් කතා කරා. කතා කරනකොට කිව්වා කිව්වා අනේ හාමුදුරනේ මේ මං ඉතින් කතා කරන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් වුණාම මං කිව්වා ඒ හොඳටම ඇති. අනිත් වෙලාවට කතා නොකර ඉන්න තරමටම තමයි ශාන්ති. <laughs> අනිත් වෙලාවට මොනවා කතා කරන්නද අවශ්‍යතාවයක් නැතිනම්. ඒ නිසා ඒකේ කිසි ගැටලුවක් නැහැ, අවනාපයක් නැහැ. අවශ්‍ය දේ කියන්නේ. සමහරට හම්දුනේ එහෙම දිගින් දිගට ළඟින් අසුරු කරනකොට අර හිටියට වඩා ඉක්මනට තරහ වෙන්න වෙනවා. තරහ වෙන්න වෙනවා කියන්නේ ඊට පස්සේ දැන් දැන් නිකන් හිතන්න සහන් මහත්තයා දැන් අපි අසුරු කරන හැමෝම උදේ හවස ඔහොම දුරකතනෙන් කතා කරන්න ගියොත් එහෙම අපේ මේ කන් ඇහෙන්නේ නැතුව <laughs> ටික කාලයක් යනකොට ෆෝන් එක කනේ තියාගෙන ඉඳලා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්නට ඕන දැන් මේ ටික මේ කතා කළේ ඇත්තටම අපි මේකට ප්‍රවේශයක් ගන්නට දැන් මිතභානී බව කියන එක අපට ගොඩාක් උදව් වෙන ප්‍රයෝජනවත් වෙන වටිනාම කාරණයක්. දැන් මේකෙන් මම අදහස් කළේ මම මිතභානී කියලා කියන්නට නෙමෙයි. මම ඇත්තටම අවශ්‍ය දේවල් පිළිබඳව අනිත් අයටත් වඩා කතා කරන්න කැමති කෙනෙක්. හැබැයි ඒ මොනවා හරි වැදගත් කාරණයක් නම් අපිට කතා කරන එක වටිනවා. ඒක ප්‍රයෝජනවත්. සමහරලාට ධර්මකාරණයක් කතා කළොත් තව කෙනෙකුගේ මොනවා හරි ජීවන ගැටලුවක් ප්‍රශ්නයක් ගැන කතා කළොත් සමහරලාට ඒතනත්තාව බලාපොරොත්තු වෙන ප්‍රමාණයටත් වඩා අපි කතා කරනවා වෙන්නට පුළුවන්. නමුත් අර සමහර අවස්ථාවලදී නිකන් එලවටත් මෙලවටත් වැඩක් නැති තේරුමක් නැති නිකන් අර හිතවත්කම් පවත්වන්න කියලා ඕපදූප කතා කරන ඒවා ඉතින් තේරුමක් නැහැනේ. ඉතින් අන්න ඒ කාරණේ අපිට નિවරදිව වෙන් කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර කතා බහ අර්ථවත්ව सिद्ध කරන්න. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ පවා අපිට දේශනා කරලා තියෙන කාරණයක් මේ ධම්මීවා කතා අරියෝවා තුන්හි භාව. එකට එකතු නැන් පස්සේ එක්ක දහම් කතාවක් කරන්න. එහෙම නැත්නම් නිශ්ශබ්ද වෙන්න. ඉතින් දැන් මේ වංචක ධර්මයක් හැටියට මේක මතුවෙන ආකාරය අර මිත්‍බහානිතාවය කියන එක ඊටාම හොඳ ගුණයක්. නමුත් ඒ ගුණයේ ස්වરૂපයෙන් මතුවෙන අර වංචක ද්වේෂය. ඒක නායක හඳුරෝ සිහිපත් කරනවා. නිෂ්ඵල කතාවලින් තොරව උවමනා පමණට කතා කරන ස්වභාවය මිතබානිතා නමි. අප්‍රිය පුද්ගලයන් දුටු කල්හි සමහර විට ඔවුන් පිළිබඳ ද්වේෂය මිතබානිතා වේශයෙන් පහළවන්නේ. එයින් වංචිත වූ තැනැත්තේ අන්‍යයා හා කතා කළ යුතු ප්‍රමාණයටද කතා නොකරන්නේ. තද බල අමාරු වලටපත් වී පිහිට සොයා බොහෝ දෙනා ළඟට ගොස් කවරකුගෙන්වත් පිහිටක් නොලැබූ සමහරුන්ට මුළු ලෝකය ගැනම ද්වේෂයක් ඇතිවේ. සමහර විට එයද මිතභානිතා වේශය ගන්නේ. එයින් වංචිත තැනැත්තේ සෑම දෙනා සමගම කතාවෙන් වළකින්නේ. දැන් මේක සහන් මහත්තයා සමහර වෙලාවට අපටත් සිද්ධ වෙනවා මේ මේ මානසිකත්වය. ඒ කියන්නේ දැන් නිතරම සමහර වෙලාවට පුද්ගලයෝ එක එක නිකන් වැඩකට නැති જાති. නිතර කතා කරනකොට දුරකතන ඇමතුමක් ආවා වුණත් ඕකත් නිකන් වැඩකට නැති ඕපදූපයක් වෙන්න ඇති වගේ මනෝභාවයක් අර දුරකතනේ උස්සන්න ඉස්සරලාම අපිට ඇති වෙනවා. හැමදෙනා අර අංකය දිස්සනකොටම අංකය දිස්සන අපෝයි වැඩක් නැහැ කතා කරලා නිකන් මහා ඕපදූප මොනවා හරි ඉතින් රටේ නැති වැඩකට නැති જાතිනේ කතා. ඒ මානසිකත්වය හොඳ නැහැ. නමුත් මම මේ කියන්නේ අපට උනත් මේ කියන වංචක ස්වરૂපයෙන් සමහර අවස්ථාවල මනෝභාවයන් ඇති වෙනවා. ඒ මොකද නැවත නැවත පීඩාවටපත් වෙනකොට. පීඩාවටපත් වෙනවා කියලා කියන්නේ කරන්න දහසක් වැඩ තියෙනවා. ඒ අතරේ මේ දුරකතනය ගත්තන් පස්සේ තියන්නේ නැහැ. එල්ලි එල්ලි කියව කියව ඉන්නවා. ආයෙ මුල ඉඳලා ඒකම කියනවා. ඉතින් එහෙම අංක දැක්කන් පස්සේ අපිට ගන්න හිතෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ කතා කරලා ඉතින් ඒගොල්ලන්ගේ පොඩ්ඩක් චිත්ත අඩුතරමින් කියන දේවත් අහගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිට ටිකක් කාල වේලාව තියෙන වෙලාවට ඒ දුරකතන වලට ඉතින් අහුම්කම් දෙනවා. දැන් සමහරලාට විශේෂයෙන්ම අපි හිතමු ගමනක් යනවා නම් වාහනයට ගොඩ වුණාම ඉතින් එහෙම දුරකතන පණිවිඩයක් ආවොත් ඒක ගන්නවා. මට මතකයි එක සැරයක් මම කොළඹදී දුරකතන පණිවිඩයක් ආවා. කොළඹදී කතා කරන්න පටන් ගත්තා පන්සලට එනකම්ම එකම දුරකතන පණිවිඩය. කියනවා කියනවා කියන දවසක් ඒ වගේ අනුරාධපුරේ යන්න ගිහිල්ලා ඒ කතා කරාම මුළු ගමනින් භාගයක්ම එක එක කෝල් එක. ඉතින් ඉතින් දැන් අපිට පන්සලේ අනිත් වැඩ කර කර ඉන්නකොට ඒ වගේ දුරකථන පණිවිඩයකට කතා කළොත් එහෙම ඉතින් ආයෙ වෙන වැඩක් කරන්න හම්බුනේ. සමහර හැමදෙන්නේ අත්‍යවශ්‍ය දුරකථන හැමදෙන්න ටික මග හැරෙන්නත් පුළුවන්. ඔක්කොම ටික මග හැරෙනවා. ඉතින් ඒ නිසා අර වගේ නිදහස තියෙන වෙලාවට ඉතින් ඒගොල්ලන්ටත් අර හිතේ තියෙන බර නිදහස් කරගන්න අවස්ථාවක් හදලා දීම වටිනවා. නමුත් ඉතින් හැමතිස්සෙම මෙහෙම කරන්න බෑ. ඉතින් එහෙම වෙන්න දැන් ඒ අවශ්‍ය වෙලාවකටවත් සමහරට ඒගොල්ලන්ට කතා කරලා අවශ්‍ය දෙයක් කියාගන්න තියෙන ඉඩ නැති වෙන්න පුළුවන් අර අනවශ්‍ය දේවල් කියවන්න ගියාම. මොකද අපට උනත් එතකොට අර අංකේ දකිනකොටම හිතෙනවා මේ වැඩක් නැති මොනවා හරි ඕපදූපයක් විකාරයක් වෙන්න ඇති කතා ගන්න කියලා. ඉතින් නායක හමුතුරු මේකෙදි පැහැදිලි කරන්නේ අන්න ඒ වගේ සමහරුන්ට අර අප්‍රිය පුද්ගලයන් දකිනකොට ඔවුන් පිළිබඳව ඇතිවෙන මනසේ द्वේෂය මිතභානිතාවේෂය ගන්නවා. එතකොට ඒයින් වංචිත වුනහම ඒ පුද්ගලයාට අන්‍යයන් සමග කතා කළ යුතු ප්‍රමාණයටත් කතා කරන්නේ නැහැ. දැන් ඒකයි මම කියේ දැන් අර සමහරුන්ට කතා කරලා මොනවා හරි අවශ්‍ය දෙයක් කතා කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යන්න පුළුවන් අනවශ්‍ය જાති බොහොමයක් කතා කරනකොට එතකොට අවශ්‍ය දෙයට කතා කළත් අපිට හිත දෙන්නේ කතා කරන්න ඒක හොඳයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ එහෙම අපේ මනසේ වුණත් ඒ වංචක ධර්ම පහළ වෙනවා ඒක සාමාන්‍ය තත්ත්වයක් අපේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් ඒවා අපි වුණත් හරි පරිස්සමෙන් තමයි හිතලා කල්පනා කරලා අනිත් කෙනා මොන මානසිකත්වයෙන් කටයුතු කළා වුණත් මගේ මනසේ එහෙම නුරුස්නා ගතිය නොසතුටක් ඇති වෙනවා නම් ඒක යෝග්‍ය නැහැ කියලා බොහොම සිහි කල්පනා උපදවාගෙන තමයි <laughs> නැවත ආපහු මනස ඒකෙන් වෙනස් කරගන්න වෙන්නේ. ඉතින් දැන් ඒ తত্ত্বය අපි සිහිනුවණින් ප්‍රත්‍යවේක්ෂා කළේ නැතිනම් ඒවා දිගින් දිගට තහවුරු වෙන්න පුළුවන්. ඉතින් නායක හඳුරෝ මේකෙදි මේ කියන්නේ එහෙම තහවුරු වුණාට පස්සේ ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම අනිත් අය සමග කතා බහ කිරීම නවත්තලා දාන තැනට එන්න පුළුවන්. ඉතින් උදාහරණයක් හැටියට නායක හඳුරෝ සිහිපත් කරනවා දැන් Tamanට උදව්වක් ඕන වෙච්ච වෙලාවට එක එක්කෙනා ළඟට ගිහිල්ලා තමන්ගේ අමාරුකම කියලා කවුරුවත්ම උදව් කළේ නැත්නම් ඒ ඇයට මුළු සමාජය ගැනම ද්වේෂ සහගත මානසික තත්ත්වයක් ඇති ඊට පස්සේ ඒතනත්තා තීරණය කරනවා සමස්ත සමාජය මෙහෙමයි. අවශ්‍යතාවයකදී උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන එක තේරුමක් නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙන්නට හිතනවා කතා බහ කිරීම නවත්තනවා ඊළඟට සියද විනාශා ගන්නට උනත් තීරණය කරන්නට පුළුවන්. ඉතින් ඒක හොඳ තත්වයක් නෙවෙයි. නමුත් ඒ සමාජය සමග කලකිරීම. ඒ කලකිරීමේ එක ප්‍රතිඵලයක් තමයි අවශ්‍ය අවශ්‍ය දේ කතා කරලා අනවශ්‍ය දේ කතා නොකිරීම තමයි මිතබහනිතාව කියන්නේ. නමුත් අවශ්‍ය දේවත් කතා නොකරන තැනට ද්වේෂ මූලිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එය Tamanට වැටහෙන්නේ නැහැ ද්වේෂය කියලා. අර මිතබහනී ස්වરૂපය වගේ තමයි Tamanට වැටහෙන්නේ. හැබැයි ඔබ වහන්සේට නම් අදින් පස්සේ දිගු හැමතුම් ලැබෙන එකක් නැහැ මම විශ්වාස කරනවා. නෑ සහන් මහත්තයා මෙහෙම කිව්වා වුණත් තේරුම් ගන්න නැති අය ඉන්නවා. ඒක ඒක ඒක තියෙන ආශ්චර්යවත්ව. දැන් සමහර දේවල් අපි එහෙම මූණටම කියනවා. ඉතින් මේ නිකන් වැඩක් නැති වලට අරන් කතා කරන්න එපා තේරුමක් නැහැ. ඕම ඕම කතා කරන්න ගියොත් එහෙනම් ඊට පස්සේ අවශ්‍ය දුරකථන පණිවිඩයකටවත් අපි කතා කරන්නේ නැති වෙයි. එහෙම කිව්වත් සමහරුන්ට අර කියනවනේ කෙලමෝලෙන් යන්නත් තේරෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වා වුණත් සමහරුන් ඒක තේරුම් ගන්නෑ. ඉතින් ඒ එක එක්කෙනාගේ මානසික තත්ත්වයන් තමයි ඉතින්. ඒකට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. <laughs> වැඩිය නෑ කතාව. ඒක මගේ රටාව. පුළුවන් නම් ඔබත් ජීවිතේට ඒ සංකල්ප එකතු කරගන්න. අපි මේ දහම් කරුණු කතා කරන්නේ. විටක අපේ හාමුදුරන් hinaamsu මුහුණින්ම මේ කාරණා පවසන්නේ. අන් කිසිවක්ම නොවේ මේ දහම් කරුණු ඊටා ගැඹුරු දහම් කරුණු. නමුත් මේවා සරලව සමාජගත කළ යුතුයි. හේතුව මේ රූපවාහිනිය නරඹන ඔබට මට අපට මේ දහම ගැන ලොකු අවබෝධයක් ඉතා දැඩි අවබෝධයක් නොවෙන්නට පුළුවන්. සුළු අවබෝධයක් තිබෙන කෙනෙකුත් මේ වැඩසටහන නරඹන්නට පුළුවන්. නිසා ඒ සුළු අවබෝධයක් තිබෙන පොඩි දරුවට පවා තේරුම් ගන්නට පුළුවන් ආකාරයටයි අපේ හාමුදුරන් වහන්සේ සරල නිදර්ශන සමගින් උන්වහන්සේට නිතර අසන්නට දකින්නට දැනෙන්නට ලැබුණු උදාහරණත් සමගින් මේ දහම් කරුණු පණිවිඩ සමාජගත කරන්න. ඉතින් ඒ නිසා තවත් බොහෝ දේ කතා කරන්නට අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයට අනතුරුව යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා සියස සුගත පද විවරණ වැඩසටහනට සුපින්වතුනි අපේ කතා බහට ලක් කරමින් සිටි මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිදෙන් රචිත වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව මේ ධර්ම කාරණා ගැන සඳහන් වෙන පොතෙහි තිබෙන විවිධ කොටස් පිළිබඳව වරින් වරට වැඩසටහන් ඔස්සේ අපි ඔබත් එක්ක සාකච්ඡා කළා පසුගිය වැඩසටහන් මාලාව පුරාවටම ද්වේෂය කියන්නේ මොකක්ද? මේ ද්වේෂය වංචක ධර්මවලට ඉතා සූක්ෂම ලෙසට හසුවන්නට පුළුවන් කරුණු කාරණාකේ බදුද කියන වග අපි මනාව අපේ හාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කොට සමාජයට ඔබට निराකරණය කළා. දැන් අද තවත් කොටසකට මේ විරාමෙන් අනතුරු අපි අලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා. අපි කියනවා දවපු ගමන් කිරි මිදෙන්නෙත් නැහැ. ඒ වගේම කරපු ගමන් පව් පළ දෙන්නෙත් නැහැ කියලා. ඒ වගේම සමාජයෙන් බොහෝ වෙලාවට දැහැමි බොහෝ පිරිස් ඉල්ලන ඉල්ලීම තමයි පවට බය වෙන්න, පිනට බර වෙන්නට කියන කාරණාව. මෙන්න මේ කරුණු කාරණා එක්ක අපේ හාමුදුරුවනි මීළඟට අපිට ඔබ වහන්සේගෙන් निराකරණය කරගන්නට තිබෙන දහම් කරුණ තමයි පාපගර්හිතාවේශයෙන් වංචක ද්වේෂය කියන කාරණාව. හාමුදුරනේ මේ කාරණාව පිළිබඳව ඔබ වහන්සේ අපට කියා දෙන්නට ප්‍රවේශයක් ලබා ගන්නටයි සූදානම්. අවසහන් මහත්තයා දැන් සමාජයේ දැන් අපි නිතරම කතා කළානේ වංචක ධර්ම ඇති වෙන්නේ අර විවෘතව අකුසලයට බර පුද්ගලයා තුල නෙමෙයි. කුසලයට නැඹුරු වෙච්ච අකුසලය වළක්වන සදාචාර සම්පන්නව ජීවත් වෙන්න නිවන් මඟ ගමන් කරන්න උත්සාහ කරන පුද්ගලයාට. එතකොට ඒ බඳු පුද්ගලයාට හැම විටම දැනෙන්න ගන්නවා පුද්ගලයෙකුට චෝදනා කිරීම කියන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. දැන් අපි මුලින් කතා කළා දුස්සීලයා කියලා යම්කිසි කෙනෙකුට නිග්‍රහ කිරීම සුදුසු නෑ. අසත්පුරුෂයා කියලා යම්කිසි කෙනෙකුට නිග්‍රහ කිරීම සුදුසු නෑ. දැන් මේක තරමක් සිහිබුද්ධිය තියෙන කෙනාට මේ කාරණේ Tamanටම වැටහෙනවා. වැටහුනහම ඔහු අර යම්කිසි කෙනෙක් වරදක් කළා වුණත් ඒ පුද්ගලයාට ගරහන්න නිග්‍රහ කරන්න ක්‍රියාත්මක වෙන ගතිය ඔහුගේ මනසේ මතු වුණොත් ඒක යට කරගන්න උත්සාහ කරනවා. දැන් යට කරන්න උත්සාහ කළාට ඔහු ද්වේෂ මූලය සංසිඳවපු කෙනෙක් නෙමෙයිනේ. ද්වේෂ මූලය අහෝසි වෙන්නේ අනාගාමී මාර්ගඥානෙ. දැන් ඔහු තුල ද්වේෂය කියන මේ දුර්වලකම තියෙනවා. දුර්වලකම තිබුණට පුද්ගල බද්ධව මේක මතුවෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. හැමතිස්සෙම මේක යටපත් කරනවා. ඊට පස්සේ අනාත්ම ලක්ෂණය සිහිපත් කරනවා. මෙතන බැනපු කෙනෙකුත් නැහැ, දොස් කියපු කෙනෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. දැන් මේ හැම දෙයක්ම ඔහු දකින්න උත්සාහ කරනවා. දැන් මේ කොච්චර දැක්කා වුණත් ධර්මානුකූලව බලනකොට වුණත් පුද්ගලයාට චෝදනා කරන්නට බෑ. හැබැයි වරද වරද හැටියට දකින්න ඕනනේ. බුදුරජාණන් වහන්සේත් ඒක අගය කරනවන වරද වරද හැටියට දකින්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ පව වරදට නිග්‍රහ කරලා තියෙනවා. ඒකත් දෝෂයක් නෙමෙයිනේ කියන ආකල්පය ඒතනත්තා තුල පහසුවෙන්ම මතුවෙන්න ඉඩ තියෙනවා. දැන් ඔහුගේ මනසේ පුද්ගල ගර්හාවට ඔහු ඉඩ දෙන්නේ නැහැ. පුද්ගල වර්ජණයට ඉඩ දෙන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාව පාදක කොටගෙනම වරදට නිග්‍රහ කිරීම ඒක උසස් ධර්මයක් කියන විදිහේ සංඥාවක් ඔහු තුල මතුවෙනවා. ඒ මතුවෙනකොට අනිත් කෙනාගේ වරද දකිනකොට අකුසලයේ පාපය දකිනකොට පුද්ගලවාදී නොවි අර වරදට නිග්‍රහ කිරීම වරදක් නොවේ කියන ආකල්පයෙන් ඔහු වරද විවේචනය කරන්න වරදට නිග්‍රහ කරන්න පෙළඹෙනවා. ඒතර ඔහුට නොදැනුවත්වම දැන් මේ වරදට නිග්‍රහ කරනවා කියන ස්වરૂපය මත ඔහුගේ මනස අර වරද සමග ගැටෙන ගතිය ඒ ඔස්සේ ඒ මූලයෙන් ඒ දොරටුවෙන් පිට අර ගලන්න පටන් ගන්නවා. එතකොට ඒක හරිය සූක්ෂමව සිද්ධ වෙන්නේ දැන් අර අජාන් චාහාමුදුරෝ එක තැනක සිහිපත් කරනවා ඔබ මේ මැටි ටික කිරි මැටි හරි නැත්නම් ඔය දැන් පාවිච්චි කරන්න ගන්න අර සෙල්ලම් කරන්න එහෙම තියෙන අපි ක්ලේ ක්ලේ කියලා කියන්නේ අපේ හැමදෙරනේ. එතකොට ඒ වගේ අරගෙන ඔබ සම්පූර්ණ මෙහෙම අත මිට මොලවලා අර ටික පුළුවන් තරම් හිර කළොත් එතකොට මේ ඇතුළත ඇතුළත හිරවීම වැඩි වෙන්න වැඩි වෙන්න ඒක එළියට එන්න තැනක් නැති වෙනකොට මේ ඇඟිලි කරු අතරේ තියෙන පොඩි සිදුරු වලින් අරක හීනියට එළියට පනින්න ගන්නවා. එතකොට මේ මේ මැටි පිට මිරිකෙන්න මිරිකෙන්න ඒකට එන පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න විවෘතව එළියට යන්න තැනක් නැතිනම් තියෙන පුංචි සිදුරු වලින් හරි ඒක දෝරේ ගලන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මනසේ තියෙන යම් යම් මනෝභාවයන් අපි කොච්චර හිර කරගෙන ඉන්න උත්සාහ කළා වුණත් ඒ හිර කරගෙන ඉන්නකොට ඒකේ පීඩාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒක විවිධ පැති වලින් පිටාර ගලන්නට උත්සාහවත් වෙනවා. දැන් ඔය ඊයේ අපි කිව්වේ එක තරුණ කාන්තාවක් කතා කළයි කියලා. එතකොට ඒ කතා කළෙත් අර තමන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච ගැටලුවක් සම්බන්ධව. එතකොට එතනදී ඉතින් ඒ මහත්මිය හුඟක් උත්සාහ කරනවා ධර්මානුකූලව දේවල් निराකරණය කරගන්න. එතෙන් නමුත් දැන් ඊයේ කතා කරලා කියනවා අහමතුරුනේ මේ දැන් සතියක විතර වෙලේ ඉඳලා මගේ මනස හරියට කඩා වැටිලා පීඩාවටපත් වෙලා. ඉතින් මම ඇහුවා ඇයිද? උත්තරයක් හොයාගන්න බෑ ප්‍රශ්නයක් හොයාගන්න. මම කිව්වා ප්‍රශ්නයක් හොයාගන්න බෑ කොහොමද ප්‍රශ්නෙකට පිළියම් හොයන්නේ? උත්තරයක් දෙන්න බෑනේ අපිට. උත්තරයක් දෙන්න බෑනේ. ඉතින් චතුරාර්ය සත්‍ය පදනම මත අපි යමක් දිහා බලනකොට ප්‍රශ්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට හේතු හොයන්න. ඊට පස්සේ අනිත් දැන් ප්‍රශ්න නැතිකම ප්‍රශ්නයක්. ප්‍රශ්න නැතිකම ප්‍රශ්න. ඊට පස්සේ ඔන්න කිව්වා නෑ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං හම් මොකද්ද? එතකොට කිව්වා මෙහෙම බොහොම සමීපතවම හිටපු කෙනෙක් ගොඩක් උදව් කළා. අන්තිමට ඒගොල්ලෝ දැන් ණයව සැක කරනවා. මෙහෙම මෙහෙම ඒගොල්ලන්ව ભેද බින්න කරන්න කටයුතු කළයි කියලා. ඉතින් මම පුළුවන් තරම් උදව් කළේ හාමුදුරනේ. දැන් ඒගොල්ලෝ මෙහෙම මෙහෙම කියනවා. ඉතින් මම ඒ වුණාට ඒක ආයිති ඕක කොහොම තමයි ස්වභාවිකයි. ඉතින් මිනිස්සු මේ දේවල් හැමදේම හරියට තේරුම් ගන්න කියලා ඒක හරිය පහසුවෙන් අතහැරලා දාලා හිටියා. නමුත් දැන් මේ සතියක් විතර වෙලේ ඉඳලා නොනවත්වාම මනසට ඒක වද දෙනවා පීඩාවටපත් වෙනවා. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? අර Taman ධර්මයේ ඉන්නවා වගේ සංඥාව මතු පිටින් තියෙන නිසා ප්‍රශ්නේ එනකොටම ධර්ම සංඥාව මතු කරගෙන අරක යටපත් කරනවා. යටපත් කළාට ප්‍රශ්නේ විසඳිලත් නැහැ. ප්‍රශ්නේ හරියට තේරුම් අරගනත් නැහැ. ඇතුලේ ටිකෙන් ටික එක වැඩෙන්න ගන්නවා, කැකෑරෙන්න ගන්නවා. දැන් ඔය වගේ ඔයිට කලිනුත් මට මතකයි ඒත් කාන්තාවක් අපේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන කෙනෙක් අපිට දුරකථනයෙන් කතා කරලා කිව්වා හාමුදුරනේ අපේ ගෙදර හරියට ගැටලු ප්‍රශ්න මතුවෙනවා ඔබ වහන්සේලාට පින් සිද්ධ වෙන්න ඔබ වහන්සේලාගේ දහම අහලා ඒ මොකකින්වත් චිත්ත පීඩා ඇති කරගන්න නැතුව මම හරියම සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කිව්වා නමුත් ඉතින් ඔය කියන පමණටම ඔය දේවල් කෙරෙන්නේ නැහැ කියලා අපි අත්දැකීම් තුලින් තේරුම් අරන් තියෙනවනේ. ඒ නිසා මම කිව්වා කමක් නැහැ, සැහැල්ලුණාට කමක් නැහැ. බොහොම සිහි බුද්ධියෙන් හැම විටම තමන්ගේ මනස ගැනත් පරීක්ෂාවෙන් ඉන්න කියලාත් උපදේශයක් දුන්නා. එහෙම කියලා සතියක් යනකොට නැවත දුරකතනෙන් කතා කරලා මට කියනවා හාමුදුරනේ මම ඊයේ රාත්‍රී හීනයක් දැක්කා හීනෙන් මම තදට ඇඬුවා කඳුළු හලහලා ඉකිග ගහ මම ඇඬුවා ඒ අඬලා අඬලා ඉවර වෙනකොට මම හීනෙන් අවදි වුණා මම මට අවදි වුණා අවදි වුණාට පස්සේ හම්දුන්නේ මට ලොකු සැහැල්ලුවක් දැනුණා කියලා කිව්වා. පස්සේ මම ඇහුවා අඬලා අඬලා ඉවර වුණාට පස්සේ සැහැල්ලුවක් දැනුණා කියන එකේ තේරුම එහෙනම් කලින් සැහැල්ලුවෙන් ඉඳලා නැහැනේ. දැන්තර මට කතා කරලා කිව්වේ කිසි මොන ප්‍රශ්නය ආවත් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා ඒවා හිතට ගන්න නැහැ කියලා. දැන් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ කියලා සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කිව්වට ඇතුලේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්නේ පිට කරගන්නට ඉඩක් නැති වෙනකොට සිහිනය තුලින් ඒක දෝරේ ගලන්නට පටන් ගන්නවා. එතකොට අපි සමහර දේවල් අපේ මනස තුල හිර කරන්න, තද කරන්න ගියා වුණාට මනෝ විරේචනයක් සමහර දේවල් වලට අවශ්‍යයි. එතකොට සමහර වෙලාවට අපේ සද්භාවයම ලොකු බාධකයක් වෙනවා අපේ මනස විවෘත වෙන්න. මේක හරි පුළුල් කතාවක්. හම්දුනාර වඳින්න ගිය දේවල් ඉහි කඩාගෙන වැටුණා වගේ වැඩක් වෙනවා කියන්නේ අර අපි හිතින් හරියට විඳවනවා. විඳවනවා කියන්නේ සහන් මහතා දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පිට රට ඒ කියන්නේ බටහිර රටවල සමහ බටහිර රටවල ස්වභාවය බැලුවෙන් පස්සේ කාන්තාවන් උනත් පුරුෂයන් උනත් අර සීතලට ඇඟවහගෙන ඉන්නවා මිසක් ඒගොල්ලෝ එහෙම සීතල නැති වෙලාවට නිකන් ඇඳුමක් තියෙන්න ඕන කියලාවත් සංඥාවක් ඇතුව නෙමෙයි ඉන්නේ. එතකොට දැන් මේ සම්පූර්ණ අඟපසඟ විවෘත වෙන එක අපේ සංස්කෘතියට අනුව ඒක සදාචාර සම්පන්න නැහැ. දැන් අර සංස්කෘතියට අනුව එහෙම බොහොම ඇඟ විවෘතව ඉන්නවා. එතකොට අපට අපේ සංස්කෘතියත් එක්කලා හිතෙන්න පුළුවන් අර අර සංස්කෘතිය හොඳ නැහැ කියලා. ඒකේ විවිධ පැති තියෙන්න පුළුවන්. හැබැයි අර විදිහට ශරීරයේ විවෘතව ඉන්නකොට ඒගොල්ලන්ට අර අංග ප්‍රත්‍යංග පිළිබඳව ඇති වෙන්නට තියෙන කාමරාගේ ගොඩාක් අඩු වෙනවා. මොකද අර කතාවට කියනවනේ උදේ හවස දකින කුකුලගේ කර්මලේ සුදු පාට පේනවා. ඒ වගේ අර නිතර පේනකොට දැනෙනකොට ඒක සාමාන්‍යකරණේ ලක්ෂණය. සාමාන්‍යකරණය වෙනවා. 아무ත්තක් නැහැ. දැන් අපේ සංස්කෘතියට අනුව ඇඟ වැහෙන්න ඇඳගෙන ඉන්න එක හොඳයි. ඒකේ ගොඩාක් හොඳ පැති තියෙනවා. හැබැයි ඒක නිසාම අනිත් පැත්තෙන් ඇතුලේ කුතුහලයක් වර්ධනය වෙනවා අර නොදකපු අංග ප්‍රත්‍යංග දකින්නට. එතකොට මෙන්න මේ විදිහට දේවල් හිර කරන්න ගිය තැන බරපතල ගැටලුවක් නිර්මාණය වෙනවා මනස ඇතුළේ. එතකොට දැන් අර කාන්තාවට සිද්ධ වුණේ මොකද්ද? අර gedara dore තියෙන ප්‍රශ්න ටික ඒවා මම ගණන් ගන්න අපි ධර්මයට අනුව බොහොම සැහැල්ලුවෙන් ඒවා ගැන හිතනවා ඊටාම සැහැල්ලුවෙන් මට ඒවා අතහැරලා දාන්නට පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා ධර්ම සංඥාව පෙරටු කොටගෙන අරක යට කරනවා. දැන් හැබෑවට කරුණු අවබෝධ කරගෙන හේතුඵල දැනගෙන ප්‍රඥාවෙන් තේරුම් අරගෙන බැහැර කරනවා නෙමෙයි අරව බලෙන් යට කරනවා ධර්ම සංඥාව අතු කරගෙන. එතකොට මේ මතු කිරීම නිසා අරව ඇතුළේ තෙරපෙන්නට ගන්නවා. එතකොට අර මනෝ විරේචනයක් වෙන්නට තියෙන අවස්ථා නැති වෙලා යනවා. දැන් මේකෙන් කෙනෙක් වරදවා වටහා ගන්නට එපා. අපි මේකෙන් කියන්නේ අර බටහිර සංස්කෘතියට වගේ ඇඳුම් නැතුව ඉන්න එක හොඳයි කියන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නේ. එතකොට මිනිස් මනස තුල දේවල් අනවශ්‍ය විදිහට තෙරපන්නට හිර කරන්නට ගියන් පස්සේ ඒවෙන් වෙන වෙන මානසික ගැටලු නිර්මාණය වෙනවා. එතකොට දැන් අපේ මනසේ මතුවෙන ද්වේෂය, කෝපය ඒවා මතු නොවි වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් කිවිසුමක් යන්න එනකොට ඒ කිවිසුම යන්න මූලිකව ඇතිවෙන පොඩි නලියන ගතිය ඒ ඇතිවෙන වායු තෙරපීම එතනම සමනය කරගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි කිවිසුමක් මට්ටමට ආවේගය මත උනාට පස්සේ හිර කරන්න ගියොත් ඒකෙන් බරපතල හානි සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ආයුර්වේද එහෙම කියනවා එහෙම මල වේග මුත්‍රා වේග ඊළඟට ඈනුම් කිවිසුම් ඒ වගේවා බලහත්කාරයෙන් නවත්තන්න එපා. එහෙනම් බලහත්කාරයෙන් නවත්තන්න කියොත් ලොකු හානිය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මානසික ආවේගයක් ඇති නොවන තැනට සමනය කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මානසික ආවේගයක් මට්ටමට මේක වර්ධනය වුණාට පස්සේ බලෙන් යටකරන්න ගියොත් එතන බරපතල ප්‍රතිරෝධයක් ඇති එතන බරපතල හානියක් ඇති දැන් මේ ද්වේෂය කියන එක අපේ මනසේ නිර්මාණය වෙන්න තියෙන පසුබිම අපට සිහිබුද්ධියෙන් සමනය කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි බොහෝ දෙනා කරන්නේ ඒ පුංචි පුංචි ගස්ඨන ඒවා ඇති වෙනවා. ඒවා ඇති වෙනවා කියලා Tamanට තේරෙන්නේ නැහැ. හැබැයි ඒවා මතුවෙන්න යනකොට, කයින් වචනෙන් පිටවෙන්න යනකොට හිර කරනවා. ඒක සුදුසු නැහැ කියලා. මොකද එතකොටනේ අපට දැනෙන්නේ. අර මූලික අවස්ථාවේද දැනෙන්නේ නැහැ. මූලික අවස්ථාවේ දැනෙන්නට තරම් සිහි කල්පනාවකින් ඉන්නේ නැහැ. එතකොට දැන් මොකද වෙන්නේ? අර මේවා දැන් මතුවෙලා මූලික අවස්ථාව අවදි වෙලා අවදි වුණාට පස්සේ ආවරණය කරන්න හද. එතකොට අර කිවිසුම හිර කළා වගේ ඈනුම හිර කළා වගේ එකක් තමයි වෙන්නේ. එතකොට ඇතුලේ තෙරපෙනවා. ඉතින් ඊට පස්සේ අරවා විවිධ ක්‍රමවලින් දෝරේ ගලන්න පටන් ඉතින් දැන් අර කාන්තාවට ඒ ටික සම්පූර්ණයෙන් සිහිනයක් දැකලා ඉකි ගහලා අඬලා පිටාර ගැලුවා. දැන් ওই මං කිව්ව ඊයේ කතා කරපු ඒ තරුණ කාන්තාව එතකොට ඇයට එහෙම අවස්ථාවකුත් නැහැ. දැන් ඇය මනසින් කඩාගෙන වැටෙනවා. එතකොට තව සමහරුන්ට ඒව දෝරගලන එක විදිහක් තමයි මේ පාපගරහිතා වේශය කියලා කියන්නේ. ඒ කියන්නේ පුද්ගලයාට ගරහා කිරීම සුදුසු නැහැ කියන දැඩි මතයක තමන් ඉන්නවා. ඒ නිසා අර ඇතුලේ මතුවෙන ගස්ඨණය පිට වෙන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ඒක පිට වෙන්න ධාර්මිකයි කියලා හිතන ක්‍රමයක් හොයාගන්න. ඒකට සාධාරණ ක්‍රමයක් කියලා පෙන්වන්න ක්‍රමයක් හොයනවා. කරන කරන ක්‍රමයක් හොයාගන්න. ඒ ක්‍රමය තමයි මේ පාපගාරිතා කියලා. ඒ කියන්නේ පුද්ගලයින්ට දොස් කියන එක හොඳ නෑ. හැබැයි වරදට දොස් කියන්න ඕන. වරදට නිග්‍රහ කරන්න ඕන. අවසානයේ ඒ වරදට දොස් කියන්න ඕන කියලාත් වෙන්නේ මොකද්ද? අර තමන් අකමැති දේත් එක්කලා මනස ගැටෙන්නට අවස්ථාවක් හදාගන්නේ. ඉතින් මේ தත්වයන් අපට බරපතල වෙනවා සද්භාවයන් උපාදාන කර ගැනීම තුළ. ඒ කියන්නේ වරද වරද බව අපි කාටත් පිළිගන්න පුළුවන්. හැබැයි ශහන් මහත්තයා හොඳ දේවලුත් වරදින අවස්ථා තියෙනවා. <laughs> ඒ කියන්නේ දැන් ඒක ඇත්තටම මට තේරුනේ ඔය කුරුණෑගල මම භාවනා ස්ථානයක හිටියා අවුරුදු දෙකක් විතර. ඒ අවුරුදු දෙකක කාලය මට මගේ ජීවිතේ මං හිතන්නේ අවුරුදු 20ක් විතර තරමට මට දැනිච්ච කාලයක්. ඒ කාල සීමාව තුළ මම ඇසුරු කළා එක ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ ඇසුරත් එක්ක මට ඒ කාලේ ඒක පැහැදිලිව තේරුණේ පස්සේ ආවර්ජනා කරලා බලනකොට තමයි වරදෙහි ඇති වරද දකින්න එක පහසුයි. හැබැයි හොඳෙහි ඇති වරද හොඳ නරක වෙන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න එක ඒතරම් පහසු කාර්යයක් නෙමෙයි. හොඳ නරක වෙන්නේ කොහොමද? සීමා අතික්‍රාන්ත වෙච්ච තැන. ඒකයි බුදුහාමුදුරුව හැමතිස්සෙම මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදා. දැන් සහන් මහත්තයා තේකකට සීනි දැම්මහම හොඳද නරකද? හොඳයි. ඔව් එතකොට අපි හිතමු එක තේ කෝප් එකකට සීනි කිලෝ එකක් විතර දැම්මා. <laughs> එතකොට ඒක කටේ තියන්න බෑ. එතකොට හොද්දකට ලුණු දැම්මහම රසයි. නමුත් ලුණු පොල් කට්ටම හැලුවොත් ඒකට ලුණු පැකට් එකක්ම දැම්මොත් ඒක කන්න බෑ. එතකොට ඒ වගේ ඕනම දෙයක් හොඳයි කියන්නේ ඒ එතනට අදාළ ප්‍රමාණයට. ඒ ප්‍රමාණය අඩු වුණත් ඒක හොඳ නෑ. ඒ ප්‍රමාණය වැඩි වුණත් හොඳ නැහැ. දැන් සමහර වෙලාවට අපි සද්භාවයන් දැඩිව ගන්නවා. අර හොද්දට ලුණු දැම්ම වගේ තේකට සීනි දැම්ම වගේ හොඳ නම් ඒ හොඳ එකේ උපරිමයට යන්න. ඒ හොඳ දෙහි උපරිමයට යන්න ගිය ගමන් අපි ඒ උපාදානය තුල විනාශ එතකොට අපට ගොඩාක් වෙලාවට මේ ද්වේෂය, කෝපය නොදැනුවත්වම වංචනික විදිහට එන්න මේ සත්භාවයන් උපාදානය කර ගැනීම හේතු වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි තීරණය කරනවා සියලු දෙනාම පන්සලට එනකොට සුදු ඇඳුමින් සැරසී එන්නට ඕන. දැන් ශහන් මහත්තයත් අද මේ නිල් පාට එකක් නැසගෙන ඉන්නේ. එතකොට දැන් මේ මේ වැඩසටහන නරඹන අයට ඔය නිල් පාට සරමත් ද්වේෂය මතු කරගන්න කාරණයක් වෙන්න පුළුවන්. ඒ මොකද හාමුදුරුවොත් එක්කලා ධර්ම සාකච්ඡාවක් කරනකොට ඇයි මේ මනුස්සයාට සුදු අඳින්න බැරි? ඇයි මේ පාට ඇඳුමක් ඇඳගෙන ආදර්ශ සම්පන්න වෙන්න ඕන. එහෙම කියලා ගැටෙන්න පුළුවන්. ඒ මොකද අර අපි රාමුවක් හදා ගන්නවා. රාමුවක් හදා ගන්නවා ධර්ම සාකච්ඡා කරනවා නම් සුදු ඇඳුමින් ඉන්න ඕන. එතකොට පන්සලට එනවා නම් සුදු වතින් සැරසියන. ඉතින් මේවා හොඳ සංකල්පනා. ඒක නරකයි කියන්න බෑ. හැබැයි දැන් මේ සංකල්පනාව තුළ අපි හිර ගමන් පාට ඇඳුම ඇඳගෙන ධර්ම සාකච්ඡාව කරන සෙහාන් මහත්තයා කුසලයක් කරගන්නවා. ඒ ධර්ම සාකච්ඡාව අහන්න ගිහිල්ලා අර මේ සරමේ නිල් පාට දකින කෙනා අකුසලයක් කරගන්නවා. එතකොට එයාට ද්වේෂ සහගතව අකුසල් සිතක් ඇති කරගන්න පදනම් උනේ මොන වරදක්ද? මොකක්වත් නැහැ. ඔහුගේ සත්භාවය. ඒ තමන් හදාගත්තු රාමුව. අන්න ඒ විදිහට ලෝකයේ මේ පාපය සමග ගැටෙන්නේ ඇත්තටම ලෝකේ වැරද්දක් නිසා නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ සමග දේවදත්ත හාමුදුරුවෝ ගැටුණා. සුපබුද්ධ රජුරෝ ගැටුණා. චින්චමානවිකාව ගැටුණා. තව බොහෝ දෙනා ගැටුණා. එතකොට ඇත්තට මේ ගැටුනේ බුදුහාමුදුරුවන්ගේ වරදකටද? එතකොට ආනන්ද හාමුදුරුවෝ අනාථපිණ්ඩික සිටුතුමා එතකොට විසාකා මහා උපාසිකාව සරියුත් හාමුදුරුවෝ මේ වගේ අය බුදුරජාණන් වහන්සේ ගැන අසීමිතව පැහැදුනා. එතකොට ඒ පැහැදුනේ බුදුහාමුදුරුවෝ ගැන හරියටම දැනගෙනද? බුදු කෙනෙක් ගැන හරියටම දැනගන්න නම් බුදු වෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට බුදුහාමුදුරුවෝ ගැන හරියටම දැනගන්න බෑ. එහෙමනම් සරියොත් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අනාථපිණ්ඩික සිටුතුමා විසාකාව බුදුහාමුදුරුවෝ හඳුනාගත්තේ Tamanගේ මනසට ගෝචර වෙන විදිහට. ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ සුප්පබුද්ධ රජුරෝ බුදුහාමුදුරුවන් හඳුනාගත්තේ Tamanගේ මනසට ගෝචර වෙන විදියට. බුදුහාමුදුරුවෝ කියන්නේ වෙනම චරිතයක්. ඒ චරිතය ගැන පහදින්නට පුළුවන් Tamanගේ මනසේ සද්ධාව මතුවෙන තරමට ඒ චරිතය ගැන ගැටෙන්න පුළුවන් Tamanගේ මනසේ කෝපය, ద్వේෂය, වැරදි වැටහීම් ඇති වෙන තරමට. එතකොට ලෝකේ වැරදි පුද්ගලයෙක් වැරදි කියලා හරි එහෙම නැත්නම් ඒ සිද්ධිය වැරදි කියලා හරි අපි පාපයට නිග්‍රහ කරන්නට පෙළඹෙනකොට ඇත්තටම ඒක වරදක් නිසාද අපි විවේචනය කරන්නේ ඒක වැරදි විදිහට අපිට පෙනෙන නිසාද අපි විවේචනය කරන්නේ. එතකොට බොහෝ වෙලාවට මිනිස්සු දේවල් විවේචනය කරන්නේ නිග්‍රහ කරන්නේ ඒක වරදක් හැටියට Tamanට පෙනෙන නිසා. එතකොට එතන ඇත්තටම වරදක් තියද කියලා බලන්නට නම් දකින්නට නම් නිග්‍රහශීලීව ඒ දිහා බලලා හරියන්නේ නැහැ. විමර්ශනශීලීව ඒ දිහා බලන්නට. විචාරපූර්වකව යමක් දිහා බලන්න. අපට නිවැරදි විමර්ශනයකට නිවැරදි ਵਿਚාරයකට නිවැරදි ප්‍රත්‍යවේක්ෂාවකට ගියොත් විතරයි ඇත්තට මෙතන වෙලා තියෙන්නේ වරදක්ද නැද්ද කියලා තීරුම් ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය සිහිබුද්ධිය, ඒකට අවශ්‍ය සංයමය, දමනය අපි ළඟ නැතුව අපි වරද විවේචනය කරන්න ගිය තැන ලෝකයේ සිද්ධ වෙලා තියෙන වැරද්දක්ද හරිදයක්ද කියලා අපි දන්නේ නැහැ. අපි අපේ මනසට මතුවෙන ආවේගයත් එක්කලා අපි අපේ ආවේගය පිට කරනවා. ඒකට හේතුව තමයි අර මම මුලින් කිව්ව හැටියට Tamanගේ මනසේ සුළු සුළු කාරණා සම්බන්ධව ඇති වෙන පොඩි පොඩි නුරුස්නා ගති, අමනාපකම් ඒවා පිටාර ගලන්න දෙන්නෙත් නැහැ. ඒවා ඇති වෙන්න කලින් සමනය කරගන්න තේරෙන්නෙත් නැහැ. දැන් හොඳටම සිහිබුද්ධිය තියෙන කෙනාට වංචක ධර්ම වලින් පීඩා ඇති වෙන ගතිය අඩුයි. මොකද ඒවා මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව මනස සමනය කරනවා. අර කිවිසුම ඈනුම මතු වෙන්නට නොදී ඒ යන්තම් අර නලියන ගතිය එනකොටම හොඳට එතනට අවධානය යොමු කරන්න පුළුවන් කෙනාට ඒක සමනය කරගන්න පුළුවන්. හැබැයි ඒ ආවේගය මතු වුණාට පස්සේ හිර කරන්න ගියහම බරපතල අර්බුදයකටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි සිහිබුද්ධිය ඇති කෙනා මනෝභාවය අවදි වෙන්නට නොදීම සමනය කරගන්නවා. ඒ වගේම අසත්පුරුෂයා පව්කාරයා ලැජ්ජ බය නැති කෙනා ඒක එහෙම්මම අර කිවිසුම එනකොට හායි ගාලා අරින්නා වගේ ඒක එහෙම්මම පිට කරලා දානවා. ඒ මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ මනසේ පාපී චේතනාවක්ද, කෝපයක්ද, ද්වේෂයක්ද ඒක අදාළ නෑ. එහෙම පිට කරලා දාන්න. හැබැයි මේ අතරතුර ඉන්න අයට ලැජ්ජා බයක් තියෙන මනස ගැන සිහිබුද්ධිය හැම මොහොතකම පවත්වා ගන්නටත් ශක්තිය නැති ඔය අතරමැද ඉන්න අයට තමයි හැම විටම මේ මනසේ මතුවෙන දුර්වලකම් යට කරන්නට ගිහිල්ලා විවිධ ස්වરૂපයන්ගෙන් දොර ගලන්නට පටන් ගන්නවා. ඉතින් පුද්ගලයාට නිග්‍රහ කිරීම වැරදි කියලා හිතන තැනැත්තා අර Tamanගේ මනසේ කැකෑරෙන द्वේෂය පිට කරන එක්තරා වංචනික ස්වરૂපයක් තමයි පාපයට නිග්‍රහ කිරීම වරදට නිග්‍රහ කිරීම වරදක් නෙමෙයි ඒක සත්භාවයක් කියන ස්වરૂපෙන් ඒ වංචනික ධර්මයට නතු වෙන්නට පුළුවන්. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. එහෙම පාලනය කරන්න ගියත් ඒක වරදක් වෙනවා. ඒ දේ එන්නට කලින් ඒ දේ ඕනවට වඩා හංගන්න ගියත් ගැටලුවක් වෙනවා. සුපින්වතුනි කතාවටත් අපි කියනවා බන්ධනාගාරගත වුණොත් කෙනෙකුට නිදහස් වෙන්නට පුළුවන්. හැබැයි ඔබ මානසික බන්ධනාගාරයක හිර වුණොත් ඔබට කවදාවත් නිදහස් වෙන්නට නම් නොහැකි වන්නට පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේ මේ වගේ හරි අපූර්වට මනාවට අද දවසේ මේ දහම් කරුණු ඇසුරින් අපට පැහැදිලි කළා. ඉතින් නින්දෙන් දැන් අවදිවන්න හිතට ගන්න දුක නිවන්න. මේ කාරණාවයි අපි හැමදාමත් අපේ වැඩසටහන් තුළින් සමාජයට රටට ඔබට ගමට දෙන්නට අවශ්‍ය කරන පණිවිඩය බවට පත්වන්නේ. අදත් මේ දහම් කරුණු අපත් සමගින් කතා කරන්නට, සාකච්ඡාවට බඳුන් කරන්නට අපට දහම් කරුණු ඇසුරින් සමාජයේ උදාහරණත් ගෙනෙමින් මනාකොට පැහැදිලි කරන්නට සදහම් අසුනට වැඩම කරන්නට යෙදුනේ පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට බොහොමත්ම පින් අදත් අප වෙනුවෙන් මේ සදහම් දෙසුමට නොයසේ නම් සියස මැදිරියට වැඩම කිරීම සම්බන්ධයෙන්. ඉතින් අද දවසෙත් මේ වැඩසටහන නැරඹු ඔබට අපගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම සියස මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් එම මැතිණිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයවත් ඉතාමත්ම ගෞරවයෙන් හැමදාමත් වගේම සිහිපත් කරමින් අපි අද දවසේ වැඩසටහන නිමවටපත් කරනවා. නිමවටපත් කරන මොහොතේ විශේෂයෙන් ඔබට මතක් කරනවා මේ වැඩසටහන CS YouTube නාලිකාවෙන් ඔබට නරඹන්නටත් පුළුවන්. ඒ වගේම CS මුහුණු පොතේ Facebook පිටුව ඔස්සේ අපත් එක්ක ඔබට සම්බන්ධ වන්නටත් පුළුවන්. ඉතින් මේ කාරණා කාරණා සියල්ල මතකයට නගමින් අදට අපට අවසරයි ඔබේ නිවහනින් සමුගෙන යන්නට සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි